සංකල්ප තුනක් මේ දැන් මොකේදී අපි හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්න ආකාරය අපේ ජීවිතවල මේ ධර්මය එකතු කරගෙන කරගන්නවා මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන විඳිනා වූ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්සාදී අනන්ත සංසාරික දුක් ස්කන්ධයෙන් සඳහටම අතුමුදනාය කියන අනිව පරිවර්තනයි හැම කෙනෙක්ම ධර්ම දේශනාව සඳහා මේ සූදානම් වෙලා ඉන්නේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. එන්නත්නි අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර ධර්මයේ පිළිබඳව රුචි හඳුනාගීමක් කරගැනීම මූලිකව වටිනවා. සල්ලේක සල්ලේක සල්ලේක කියලා සඳහන් කරන මේ වචනේ අපිට තරම් පුරුදු නැහැ. සංවේග කියලා කියන්නේ කෙලෙස් සුලවන, කෙලෙස් නැති කරන, කෙලෙස් බැහැර කරන කියන තේරුම ඇති වචනය. එතකොට සංවේග සූත්‍රය කියලා කියන්නේ සියලුම කෙලෙස් නැති කරගන්න ක්‍රමවේදයක් දේශනා කරපු අපේ සූත්‍ර ධර්මය. මේ සූත්‍රයේ අවසානයේ තුන්වැනි උදාහරණයක් තියෙනවා, උදාහරණයක් තියෙනවා. ඒක සඳහන් වෙනවා මේ සල්ලේක පරියාය නැත්නම් සල්ලේක සූත්‍රය මහා සමුදුර වගේ ගැඹුරුයි කියලා. මහා සමුදුර වගේ ගැඹුරුයි කියලා. තුන්වත් මේ ගැඹුරු සාගරයට හැබැයි කිමිදෙන ඇත්තේ ඉන්නවාද කාලෙකට. නමුත් මේ දේශනා කරන්න සූදානම් වෙන අපිට හිතෙනවා මහා සාගරයට කිමිදෙනක පහසුයි කියලා. ඒ තරමටම දෙයක් ලබන අසුබා ඒකට නැසුම සූදානම් කියන කෙනෙක්. ඉතින් එහෙනම් ඉස්සරහාම රේස්මෙන් නා රේස්මෙන් අපි අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මක්කෙන් තුනක් මේ මේ ධර්ම දේශනාව මේ අත්ව අපට ඔයපත් කළ තියෙන පස්කායපතේ හොයාගන්න පුළුවන් වෙයි. අතුවා ග්‍රන්ථයේ සඳහන් වන මහා ගැඹුරු කාරණාවක් තියෙනවා. ඒ කාරණා විශ්මත කර ගැනීම දාන වටිනවා කියලා අපි හිතනවා ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන් පූර්ව ධර්මයක් විදිහට. අටුවා ග්‍රන්ථයේ තැන සඳහන් වෙනවා අසෝයතමයක් සම් කියලා බලන්න පුළුවන් දැන් කියනවා. අටුවා ග්‍රන්ථයේ තැන සඳහන් වෙනවා පින්වත්නි ධර්ම දේශකයන්න් වහන්සේ කියන්නේ කවුද කියලා. ධර්ම දේශකයන්න් වහන්සේට ලැබෙන ගෞරවය මොකක්ද කියලා. මොකද අද සමහර ඇත්තෝ අපේ කුංචි පරිදි අදහසක් තියෙන පුළුවන් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ එකතැනක සඳහන් වෙනවා අරිනිබ්බා අරියාව කියන තැන නහය ළඟට යනකම් මඩේ ඉරිච්ච කෙනෙකුට මඩේ ඉරිච්ච තව කෙනෙක් ගොඩ දානවා කියන එක විය හැකි දෙයක් නෙවෙයි කියලා. මේක දේශනා කරලා තියෙන කාසඳහාද කියලා මේ අටුවා ග්‍රන්ථයේ තාමත්ම නිවැරදි විවරණයක් අපිට සපයනවා. එන්නත්නි මේක දේශනා කරලා තියෙන කයිර සඳහාද බුදුරජාණන් වහන්සේ සඳහායි කියලා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදු පියාණන් වහන්සේ නමකට හැරෙන්නට වෙන කෙනෙක්ට උතුම් ගන්න පුළුවන් කමක් නැහැ කියන එකයි මේ මේ කාරණාව තේරුම. එතකොට ධර්ම ශ්‍රවණය කියන එක, ධර්ම දේශනාව කියන එක මේ හැම එකක්ම විමුක්තායතන කියලා මෙයක් අහලා තියෙනවා. ඒ කියන්නේ වීර්ය වඩනයට ඒ වගේම තමන් බොහොම සීලයෙන් සමාධි ප්‍රඥා වර්ධනය කරගෙන කටයුතු කරන අයට ඒ අවශ්‍ය කරන අවශ්‍ය කරන මාර්ග සිත් පහළ වෙන්නේ ඒ කියන්නේ මේ විමුක්තියට පත්වන බෝධි විදියට සමහර කරලා තියෙනවා ධර්මස්ත්‍රවණය. ඒ වගේම ධර්ම දේශනාව. ඒ වගේම ධර්ම විතරකය. තමන් තමන් එහෙමද ධර්ම අධ්‍යයනාව. මේ හැම එකක්ම විමුක්තායතන කියලා සමහර කරලා තියෙනවා. එතකොට මේ මේ කාරණා දෙක පරස්පරව කරනවා කරන්නට බෑ. ධර්මයේ දේශනා කරන ගමන් සමහර කලක් පත්වෙන්න තියෙන එකක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන ගමන් කෙනෙක් තරහයක්වත් වෙන පිළිවෙලට තියෙනවා. එතකොට ඒ හැම එකක්ම එහෙම තියෙද්දි දැන් එක තැනකදී සඳහන් වෙනවා නාසය අඟකට මේ සූත්‍රයේ සඳහන් කරනවා නාසය අඟට යනකම් මේ මඩේරි කෙනෙක් කොහොමද තවත් උනේ ඉඳ ගන්න කියලා. එතකොට දැන් ධර්ම දේශනා කරන ගමන් නිවන් දකින්න පුළුවන් කමක් තියෙනවා. මේ දේශකයා කවුද? නිවන් දකින්න නැති කෙනෙක් වෙන්න ඕනේ. එතකොට අන්න ඒ කාරණාව හින්දා මේ මේකදී අපිට පාන් පැහැදිලි වෙනවා. මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ තුන් ලෝකයට පහළ වෙලා යම් විදියකින් ධර්මය දේශනා කරලා අන් අයව නිවනට යොමු කරවට පස්සේ ඒ ශ්‍රාවකයෝ ඒ ධර්මය දේශනා කරන්නේ. ඒකයි එතන සඳහන් කරේ තමන් ආශ්‍රයයකට යනකම් ජීවිලා. දැන් අන්න ශාස්ත්‍රීය කාලේ හිතන්නේ. ඒකත් කිසිම විදියකින් කෙලස් පරිහාණය පරිනිර්වාණයට පත් කරගන්නේ නැතුව අන්නය බලන්න හදනවා. ඉතින් අන්න එහෙම අරමුණකින්. එතකොට දැන් මේ දේශනා කරනවා කියන එක මොකක්ද? දේශකයන්න් වහන්සේට ලැබෙන තැන මොකක්ද? කියලා කාරණාව අතුවාගම්කේ සඳහන් වෙන හරියක් විදිහට. රාජරාජ මහා අමාත්‍යයෙන් ඉන්නවා සමහර තැන්වලට සංදේශ යනවා. ඒ කියන්නේ Tamanට යන්න බැරි නම් දැන්වත් සමහර වෙලාවට නායකයාට අපි හිතමුකෝ කවුරු කෙනෙක් මියදුනාට පස්සේ නායකයෙකුට අමාත්‍යයෙකුට රජ කෙනෙකුට එතෙන් යන්න බැරි නම් එයා මොකද කරන්නේ? එයාගේ අනුවිදයකට ආවා. සංදේශයක් ආවා. මේ සංදේශය කවුරු කියවනවා පින්නත්. ඒත් ඒ සංදේශය කවුරු කියවුවාම ඒ සංදේශයේ කියවන එක්කනට ලැබෙන ගෞරවය මොකක්ද? ඒ සංදේශයේ කියවපු එක්කනට ලැබෙන ගෞරවය මොකක්ද? පණිවිඩයේ ගෞරවය ලැබෙන්නේ පණිවිඩයේ උපේක්ෂණාට සංවේදයේ කියෝකේ කරක් ගෞරවයක් ලැබෙන මොකද්ද මුල මැද අග වරද්දන්නේ නැතුව අතුරු වරද්දන්නේ නැතුව පැහැදිලිව අන්නයට තේරෙන විදිහට මෙයා මේක කියුවා ඒ කියන්නේ ඒක බොහොම පැහැදිලිව අපිට තේරෙන විදිහට කියුවා කියලා ගෞරවයක් ලැබෙනවා අන්නේ වගේ තුනක් මේ දේශකයන් වහන්සේට ලැබෙන ගෞරවය මේ අත්ගේ චිත්ත සංකාරවල ලැබෙන ගෞරවය තමයි දේශනාවක් දිනුනහම මේ දේශකයන් වහන්සේගේ මේ ධර්මයක් දේශනා කරා නෙවෙයි. යම් ධර්මයක් අපේ හිතට දැනෙනවා නම් තුනක් නේ ඒ දැනෙන හැම වෙලාවෙම මේ තුනක් දැක්කම ගෞරවය ලැබෙන්න කාටද? බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කරේ කියලා තමන්ගේ හිතේ ලොකු දැනුමක් තියෙනවා. එතකොට දේශකයන්න් වහන්සේ විදිහට මහා සංඝරත්නය කියන නමිනුයි ගෞරවයක් තමන්ගේ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි කරන මහා සංඝරත්නය අපිට ධර්මය කියලා දුන්නා. ආර්ය ධර්මයේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දුන්නා කියලා ඉන්නන්නේ අපි කවර කතාවක්ද සැලොත් මහරහතන් වහන්සේගේ පවා හිතේ තිබුණේ අන්‍යවදිනු අදහසක්. එයි මේ ධම්මා හේතුත්වවාදී සංහේතුන් තථාගතෝ කියන ඒ බුද්ධ වචනය සැලොත් මහරහතන් වහන්සේට ශ්‍රවණය වුණේ බුදු දන්වාන්සේ අවබෝධ කරගත්ත ධර්මය තුලින්. එතන මේ සෝවාන් කාලයටපත් උනේ. එහෙනම් අපි හැම කෙනෙක්ම කවදාවත් පෞද්ගලික මම මේ උත්සාහ කරන්නේ කණිවිඩයක් කියවන්නේ. මොන පණිවිඩයක්ද? බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුලාද මුල මැද අග ගලපලා උපරිම උත්සාහයෙන් කියලා දෙන්න ගන්න උත්සාහය. ඒක ඇරෙන්න වෙන මොකක්වත් මෙතන නැහැ. එතකොට මේක අපිට තේරෙන විදිහට කිව්වාය කියන කියන කුංජි ගෞරවයක් විතරයි දේශකයන් වහන්සේට සිදු වෙන්න ඕනේ. ඒක කවදාකවත් පෞද්ගලික හැකියාවක්, පෞද්ගලික අවබෝධයක් කියන තැනට අපි වැටුණොත් බුද්ධ ගෞරවය අඩු වෙනවා. තමන්ගේ පැටෙන් හානියක් වෙනවා. මේ ඒකත් අපි මතක තියාගෙන එහෙනම් අපි මේ සල්ලේක සූත්‍ර ධර්මය සල්ලේක සූත්‍ර ධර්මය කියලා කියන්නේ පින්නත් මේ අපේ හිත හිත පිළිබඳවම කතා කරපු සූත්‍ර ධර්මය. හිත පිළිබඳවම කතා කරපු. අපි පිළිබඳවම කතා කරපු. සම්පූර්ණයෙන් මේක කියන ක්‍රම වේද. පරියාය කියලා කියන්නේ ක්‍රමයක්. විදිහක්. මනක්. එතකොට අන්න ඒ වගේ ක්‍රමවේද පහක්. අන්න ඒ ක්‍රමවේද පහ පළවෙනි එක තුන සල්ලේක පරියාය කියලා. දෙවෙනි එක තුන චිත්තුප්පාද පරියාය කියලා. තුන්වෙනි එක තුන පරික්‍රමණ පරියාය කියලා. හතරවෙනි එක කියනවා උපරිභාව පරියාය කියලා. පස්වෙනි එක කියනවා පරිනිබ්බාන පරියාය කියලා. මේ ක්‍රමානුකූලව අපේ හිතවල තියෙනා වූ කෙලෙස් ධර්මයන් ඉතාම ප්‍රබල වීර්යයෙන් අවබෝධයෙන් සිහියකින් ඒ කියන්නේ සිහියෙන් නුවණින් වීර්යයෙන් කටයුතු කරමින් ප්‍රමාණිකූලව අකුසලය ප්‍රහාණය කරගෙන කුසලය උත්පාදනය කරගෙන මේ හිත නිවන් දකින්න තැනට කල්ු කරගෙන යන වැඩ පිළිවෙල. හිත නිවන් දක්වන හැටි තමයි මේ සූත්‍රය කියන්නේ. මේකෙදී 44ක් වූ ධර්මයන් හේත් ධර්මයන්, උපක්্ලේශයන් කොහොමද ඇතුළට අද කරගන්නේ, ඉර කරගන්නේ, නැවත උඩටින් නැතිවෙන්න සකස් කරගන්නේ, අවසාන වශයෙන් ඒ හැම එකක්ම ආයතනයක් මෙලගෙන විදිහට කටයුතු කරගන්නේ කොහොමද කියලා ඉතා පැහැදිලි ප්‍රායෝගික ක්‍රමවේදයක් තියෙනවා. ඉතාම පැහැදිලි ප්‍රායෝගික ක්‍රමවේදයක්. ආයතන කරනවා නම් ඒ වචනේ ප්‍රායෝගික ක්‍රමවේදයක් කියනවා. ඒක වැඩි අදහසක් ඇති කරගන්න ඕනේ අපිට ඉතාම දුර්ලභව ලැබෙන අවස්ථාවක්. ඒ මොකද දේශනාවට මට ශ්‍රවණයෙන්ම මේ හඳුනාම් කරනවා. දේශනා කරන්න තරම් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවන්තයක් මගේ ළඟ හිතේ තිබුණ නැත්නම් දෙන්නත් මම මේක දේශනා කරන්නේ නැහැ. ශ්‍රවණය කරන තරම් මේ අසු තුල අපි උතුම් බුදුරජාණන් වහන්සේ පරිණිරවාණය පත් වෙලා අතර 2500කට වැඩි කාලයක් ගිහිල්ලා ඇරෙන මානයක පවා මහා සැලසීමක් ඇති වෙනවා කියන ඒ ධර්ම මාතක බුදුනාලේ ඇති සුදුද දෙකේ ඉඳ පිරන්නේ මේ රෝමරේ වලින් එట్లా ගන්නට අපි ඒක වෙලා හඳුනන්නේ අපාරක්ෂෙන් විදිහ පුරාණ පිළිගන්නවා පැය පහට හයක කාලය එක දිගට සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මෙතනදී විහාර කතාවකට හැරෙමු. බුදුරජාණන් වහන්සේ ආ දැන් පින්වත් මේ එක වෙලාවක ඇවිල්ලා මහා කුඹ පෙරනවා. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා හරි පුදුම ප්‍රශ්නයක්. බලන්න මේ මේ ශාසනයේ තියෙන හරි පුදුම එක තමයි. මේ සූත්‍රයේම සඳහන් වෙනවා පිරිසමින් අවදි වෙලා කියලා. ඒකල කියන්නේ මේ මහා කුඹ පෙරණුවන් තමන් සමවැදිලා හිටිය බැහැනේ. එහෙම නැත්නම් එතන සඳහන් වෙන්නේ මේ නිවන් දැක්ක කෙනෙක් විදිහට මහ රහතන් වහන්සේ නමක් විදිහට තමන් රැඳිලා සිටිය සමවතින් නැගී ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ සියලු කෙලෙස් නැති කරගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවා. ඇයි එහෙම කරේ? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්න පින්නන්නේ මේ පින්නත් ඇත්ත අද අපි තේරුම් ගනිමු හොඳට මේ අභිනාත් සූත්‍ර ධර්මය තුල තියෙන්නේ ගුණවන්තකම් ගැනයි. ගුණවන්තකමක් නැතුව නිවන් දකින්න බෑ කියන කාරණාව මේ සූත්‍ර ධර්මයේ මොනවාට පැහැදිලිද? උතුම් බුදුපියාණන් වහන්සේ කියන්නේ අනන්ත ගුණ තියෙන ශාස්ත්‍රඥ වහන්සේ නම. ඒ ගුණ ගැන අපිට හිතාගන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණය මේ අහසට උපමා කරොත් ඥානය මේ අහසට උපමා කරොත් අපි වික්තරත් ඉන්නත්නි ඇඟිල්ල වික්තරත් අහස දිහාට ඒ ඇඟිල්ල කෙලින් තියෙන අහස දැක්ක පසේ බුදුරෙග්ගේ තියෙන ගුණයන් සහ ඥානයන් උපමා කරනවා. පසේ බුදුරෙග්ගේ තියෙන ඥානය ගුණය අහස තරම් කියලා උපමා කර රහත් උත්තමයේගේ තියෙන ගුණය ඥානය අර ඇඟිල්ල වික්තරන කෙලින් තියෙන අහස අඳුරනවා. ඒක එහෙම අපි බලන්න වෙනවා අපි ළඟ තියෙන ගුණවන්තභාවය කොච්චරක්ද කියලා ගුණවන්තභාවය කොච්චරක්ද කියලා. එතනින්මයි මේ සූත්‍රයේ කියන කාරණා පටන් අරන් තියෙන්නේ. මහා සුන්දර කරන මොකද කරේ? ඒ ගුණ දාන කියන්නේ ප්‍රතික්ෂේප කරන පින්න මේ කාරණාව. ඉදිරියේ එන නම් මල්ලාට අනුග්‍රහය පිණිස මම මගේ මේ දූතාංගය ආරක්ෂා කරන්න ඕනේ කියලා. බලන්න ඒ වගේ හැම වෙලාවකදීම ඒ මහා උත්මයන් වහන්සේ අපෙන් කරනවා. එතකොට අනේ අමරි දෘෂ්ටි නැතනද? ඒ දෘෂ්ටි ලැබෙනවා කියන්නේ. වෙනත් මේ 62ක් වූ දෘෂ්ටීන් කියන මේ හිතක් තුළ යම් කෙනෙක් භාවනාවක් පටන් අරගෙන පළවෙනි භාවනා මානසිකාරයේදීම උදස්සනා මානසිකාරයේදීම මේ දෘෂ්ටීන් නැති වෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ බැඳෙන්නට. බැඳෙන්නේ කාරණාවකට අපි නතර වෙන්නේ නැහැ. එන ක්‍රියාත්මකයේ කියලා කියේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊළඟට මේක මමයි කියලා ගත්තහම මෙතන ඇති වෙන්නේ මොකද? මාන්නය කියලා කියන බොහෝ මාන්නයන් ඇතිවෙන්න පටන් ගන්න මේ මගේ මේ මම මම මම කියලා. ඊළඟ මේ පුස්තකනකල් කියන දැන් කරන්නේ නැහැ. ඊළඟට පංච පාදානස්කන්ධය මගේ කියලා ගන්නවා අය කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය මම කියලා ගත්තාම මේ රූපය මමය, රූපය වේදනාව මමය කියලා එක එක එක එක මිනිහට වෙන එතකොට ඇතිනේ බලන්න මේ නිම්මතේක තේරුම් ගන්න තමන්ගේ රූපයත් එක්ක මම ගොරෝසු දෙයක් නැත්තම් ඕලාරික දෙයකින් මේක පහදලි කරන්න උත්සාහ කරනවා තමන්ගේ කණ්ණාඩියෙන් බලලා තමන්ගේ මුහුණ ලස්සනද කටුද කියලා හිතන වෙලාවල් නේද ලස්සනව කැපිලා අපිට වෙනවා කියන්නේ ඒ සාපේක්ෂ නැහැ. මොකද කියන්නේ දැන් අපි ආදී හැම පැත්තකින්ම අපි කරන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදාන ස්කන්ධය මමය කියලා අරගෙන කරන පින්මක්. ඒ කියන්නේ මගේ මෙතරයි අහරලාගේ මෙතරයි. මගේ උසස් අහරලාගේ පහත්. මගේ පහත් අහරලාගේ උසස්. අහවල් දේවල් පහත් අහවල් දේවල් උසස්. ඔන්න ඒ විදිහට අන්න ඒක කියන්නේ පංච උපාදානස්කන්ධ මමය කියලා ගත්තා ඒක. මමය කියලා ගත්තා ඒක. මමය කියලා ගත්තහම මොකද වෙන්නේ? අල්ලා ගැනීමක්. ඒක අල්ලා ගැනීමක් කියන තැනදි මොකද වෙන්නේ? තෘෂ්ණාව. 108 වැදෑරු තෘෂ්ණාවක්. අර නැහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලින් අටගන්නා වූ මේ වස්තුකාම එක එක එක වස්තු වශයෙන් අරගෙන මොකද කරන්නේ? 108 ලදෑරු කුස්නාවක් මෙන්න මේ මගේ කියලා ගන්නට තියෙනවා. ඊට අමතරව තුනක් මේ මේක මට වෙන හැටියට පාස්ස ගන්න පුළුවන් කියලා පංච පාදානස්කන්ධය ගැන කෙනෙක් කල්පනා කරනවා. හරි මට ඕන විදිහට පාස්ස ගන්න පුළුවන් කියලා ඒකේ දේවල් කියන විදිහ මේක මේක මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මේක සිද්ධ වෙන ක්‍රමවේදය මේකයි. මේ ලෝකය මරණයෙන් නැති වෙලා යන එක. මරණය දක්වා මේක මට වෙන හැටියට තියෙන එක. නැත්නම් නැති එක. සත්‍යයේ ඇත නැත. ඒ විදිහට ලෝකයේ අන්ත වශයෙන් හරි. නැත්නම් තමන්ගේ තියෙන දේවල් වශයෙන් හරි. මේක ධර්ම බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරා 62ක් වූ දෘෂ්ටි. එතකොට ඒ දෘෂ්ටි 62ම ඇති වෙන්නේ ආත්මකට ගැනීම. මේක මට ඕන හැටියට මෙසේ වෙයි, මෙසේ නොවේ. මෙසේ වෙයි, මෙසේ නෙවෙයි කියලා Tamanට ඇතුළත් වෙන වැරදි අවබෝධය, වැරදි දෘෂ්ටිය. මේක මේවා ගන්නවා මේ පින්නදි ගැනෙනවා. ගැනෙන්න හේතුව වැරදි අවබෝධය. එතකොට අන්න ඒ ඒ තුනම නැති විදිහට කවුරු කෙනෙක් නිවැරදි මෙනෙහි කිරීම කරනවා නම් කවුරු කෙනෙක් නිවැරදි මෙනෙහි කිරීම කරනවා නම් ඒ තුනම නැති විදිහට පංච පාදාන සංදේ පිළිබඳව ඒ තැනට කිසියම් වූ දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම නැත්තම් දෘෂ්ටිගත වෙනවාය කියලා. දැන් මෙන්න මෙතෙන් දෙනකම් දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය ඒ වගේම ආකාසඤ්ඤායතනය විඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නාසඤ්ඤායතනය ආදී දේවල් වලට සමවැදිච්ච අයත සිද්ධ වෙන වැරදි අවබෝධ පිළිබඳ සමහර අය තම ධ්‍යාන මාර්ගකටපත් වෙලා මම නිවන් දැක්කාය කියලා අභිමානයක් ඇති කරගන්නවා. මම නිවන් දැකලා ඉන්නේ. මොකද තම ධ්‍යාන හිතක ඇති වෙන ඒ කාමස්කන්ධාදී විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීම හින්දා ධ්‍යාන මට්ටමකට සමවැදිලා ඉන්න වෙලාවට ඇති වෙන ප්‍රබල කුසල හිත අකුසලයන් යට කරගෙන බොහෝ කාලයක් තියෙනවා පිළිබඳ ධ්‍යානෙ අත මෙදුනහම. අසුභ භාවනාවකින් යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානයටපත් වුණා නම් ඒ දැනත්තාට ඒ ධ්‍යාන මට්ටමකට පත්වලා ඇතිවෙච්ච ප්‍රබල කුසලය නැවත නැවත නැවත නැවත හිතට ඉස්මතු වීම හින්දා කාලයක් යනකම් රාග ස්පීඩි ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි තත්ත්වයකට පත් වෙනකොට ඒ තනත්තා ඒක පිරික්සලා යනවා මට දැන් රාග සිතුවිලි ඇති වෙන්නේ නෑ මම මාර්ගඵලයටපත් වුණාරද්දෝ කියලා. ඊළඟට මේ අදිමානීයට හේතු වෙන මේ වැරදි එයාට බලන්න පළවෙනි භාවනා මනසිකාරයෙන්ම යමක් ණය කියලා. අනේ අදිමානීයටපත් වීම හැබැයි අර බාල පුතඥයා තුළ සිද්ධ වෙන්නේ නෑ. මොකද එයා ඒකට උත්සාහය ගන්න කෙනෙක් මේ ඒකද අදිමානය කියලා කියන ඒ කියන්නේ රහත් උනාය කියලා කියන අදිමානය ඇති වෙන්නේ උත්සාහ කරන මාර්ගය උපදවා ගන්න උත්සාහ කරන අය තුලමයි ඒකත් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් ඉතින් ඒ කොහොම වෙතත් දැන් ප්‍රථම අධ්‍යානය තුල වෙන්නේ මොකද්ද? ဒုတိ ය අධ්‍යානය තුල වෙන්නේ මොකද්ද? තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය තුල වෙන්නේ මොකක්ද කියන දේවල් තේරුම් ගන්නත් මේ ඉන් පසුව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ සල්ලේක පරියාය ආරම්භ කරනවා. ආරම්භ කරලා කරන තැන ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. අනිත් අය හිංසාකාරීව හිතියට හිතියාවේ නැත්නම් හිතියට අපි එහෙම වෙන්නේ නැත්තු වෙමු. අන්න හිංසාකාරී අය වුණාට අපි එහෙම වෙන්නේ නැත්නම් වෙමු කියලා සල්ලේක සල්ලේක කරන්න කියලා. අන් අය ප්‍රාණඝාතයෙන් වැළකුණා ප්‍රාණඝාතයේ යෙදුනාට අපි ප්‍රාණඝාත කටයුත්ත ප්‍රාණඝාතයෙන් වෙන්ුණෝ වෙන්ුණ අයම බවට පත් වෙමු කියලා සල්ලේක කරන්න කියලා. එතකොට අන්න ඒ ටික තේරුම් ගන්න පෙරාතුව. ඒ කියන අභිමානයක් ඇති වෙන්නත් මේ කියන කාරණාව කොහොමද අපි ළඟ සිද්ධ වෙන්නේ කොහොමද මේ සල්ලේඛකරණය ඇයි අපි කළ යුත්තේ කියන එක පිළිබඳව තේරුම් ගන්නත් වෙනත් හැම දෙයකටම ඉස්සෙල්ලා අපි නැති කරන්න හදන කෙලෙස් ධර්ම ඇති වෙන විදිහ කොහොමද කියලා හිතෙහි ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා ඉතා ප්‍රමාණිකූලව විමර්ශනය කළ බලන්න ඕනේ හිමීන්තර අධ්‍යයනය කරලා බලන්න ඕනේ. මේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි තේරුම් අරගෙන බලන්න ඕනේ. එතකොට එතකොට අපිට තේරෙනවා මේ සූත්‍ර ධර්මය අපේ ජීවිතයට කොච්චර වටිනවද කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඔන්න අතට අපිට මේ පින්නන්ත දායකත්වෝ සංවිධානය කරපු අය අතට ලබා දුන්න පොත නැත්නම් දුන්නා නේද? නේද? ඉතින් ඔබ කියවගත්තා නම් ඇති වෙනවනේ හිමනම්. එන ඒ ඒ කුංචි පොත්පින්ච බොහෝම වටින්නේ කාටද මේ ධර්මයේ කලින් ශ්‍රවණය කරපු ඇත්තන්ට ශ්‍රවණය කරලා ඊට පස්සේ මේ පොත අපිට හිමිසරේ කියවලා ඒකත් අපිට හැමදාම පරිහරණය කරන එකක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඉස්සෙල්ලා මේ ධර්මය අපේ පැත්තට පිට කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම දරකිනා කියන්නේ කවුද කියලා ධර්ම දර කියන සත්‍යෙට පත් වෙන්නයි අපි මේ ධර්ම උත්සාහය ඔක්කොම ගන්න ඕනේ ඉන්නත් මේ දැන් කෙනෙක් කෙරෙහි අපි හිතමු තරහක් අපිට තියෙනවා කියලා. එතකොට ඒ කෙනාව දකිනකොට අපේ හිතේ තරහ නැගෙනවා. එහෙනම් අපි කිව්වොත් හරියට නිකන් ඒ තරහ බලාගෙන ඉඳලා කියලා. නේද? අපි අපිට කියන්න පුළුවන් හරියට නිකන් ඒ තරහ බලාගෙන ඉඳලා වගේ කියලා. අන්න ඒ වගේ Taman තුලින් ඇහැකන නාසය දිව ශරීරයෙන් මේක මේක ආකාරයේ ආරම්භණයන් සිද්ධ වෙනකොට කොප කොපමණක් Tamange හිතෙන් අනිත්‍ය හැඟීම නැගෙනවද? දුක්ඛ හැඟීම නැගෙනවද? අනිත්‍යෙහි තියෙන දුක්ඛ ලක්ෂණය Tamange තුලින් කොච්චර නැගෙනවද? දුකෙහි තියෙන අනාත්ම ලක්ෂණය Taman තුලින් කොච්චර නැගෙනවද? ආයින අසුබ ආදී ධර්මය Tamange පැත්තෙන් කොච්චර හිතෙන් නැగిලා එනවද කියන කාරණාව මත සදාකය තුලක් තියෙනවා තමන් උත්තර ධර්ම ධර්ම කියන මැනීම. මගේ හිත උත්තර ධර්ම ධර්ම. ඉතින් මේ ඔක්කොම පැහැදිලි කරගන්න අපි මොකද කරන්නේ? ධර්ම ධර්මාවේ කියන්නේ මොකක්ද? මගේ දැන් තියෙන தත්ත්වය මොකක්ද? මේ ඔක්කොම පැහැදිලි කරගන්න අපිට සිද්ධ වෙන පින්වත් මේ චිත්ත චෛතසික කියලා කියන මේ කාරණා දෙකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පොඩ්ඩක් කොහොමද මේ වෙන්නේ? මගේ ළඟ මේ තියෙන හිත මගේ ළඟ තියෙන මේ හිත වැඩ කරන ක්‍රමවේදය මොකක්ද කියලා මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරගත්තේ නැත්නම් මේ ධර්මය අපිට එකතු වෙන්නේ නැහැ. මොකද අපිට පළවෙනියෙන්ම අදහසක් එන්න ඕනේ මට අයිති නැති. දැන් කලින්ම කියවන මේ දේශනාව කලින් කිව්වා. මම පංචකාරාස්කන්ධය කියන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මෙහෙ කරන්න කියලා. ඒ අනුවෙන්ම නම් අපේ මේ හිත කියන එක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්කම නැහැ. අන්න ඒ කාරණාව මූලික කරගෙන අපි දැන් මේ සූදානම් වෙන්නේ ධර්ම දේශනාවට සූත්‍ර දේශනාවට ප්‍රවිෂ්ඨ වීමක් විදිහට අපේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පුංචි විග්‍රහයක් කරගන්න. මොන ක්‍රියාකාරීත්වද? හිතේ ක්‍රියාකාරීත්වය. සිතුවිලි සිත් කියලා අපි කියනවා. හොඳයි. චිත්ත කියලා කියන්නේ මේ හිතට. හිත හැම වෙලේම අරකල නාසුදිය ශරීරයෙන් මේසු මේසු අරමුණු ගන්නවා. ඒ ගන්න අරමුණක් අරගෙන තුනක් මේ හිතක් සකස් වෙනාද චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියනවා. මේ විඥානයන්හි ආයුෂය කොතරද? ශනේ මේ විඥානයන්හි ආයුෂය ශනේයි. මේ ක්ෂණයට ඇති වෙලා නැති වෙලා යන හිත මොනවාරි ඉතුරු කරලද නැවත ඒ නැති වෙන්නේ. උපාද තිති භංග කියන කියන තැන ඇති වුණා ඒක වෙනස් වෙන තුරු කාලයක් ගත වුණා වෙනස් වීම කියන පිටපත් එක නැති වුණා. මේ නැති වෙන්නේ මොනවාරි ඉතුරු කරලාද? මොනවාරි ඉතුරු කරලාද කියලා අපි කල්පනා කරොත් වාගේ භාගයක් කියයි මොනවා හරි ඉතුරු කරනවා කියලා. සමහර අය මොනවද ඉතුරු කරන්නේ නැහැ කියලා. එතකොට පින්නත් මේ අම්මා කියන වචනය අපි හදිස්සියෙන් කිව්වොත් අතීතයේදී තමන් තමන්ට අරමුණු වෙච්ච අම්මගේ රූපේ මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. එහෙනම් ඉතුරු වෙලා නැද්ද? එහෙනම් ඉතුරු වෙලා තිබිලා. එහෙනම් අපිට තේරුම් ගන්න තේරුම් ගන්න දෙයක් සිද්ධ වෙනවා. එහෙනම් ඉතුරු වෙලා තියෙනවා වගේ එකක් වෙනවා. උත්පාද ඉති බංග කියන තැන ඇති වෙලා නැති වෙච්ච හිත මොනවා හරි ඉතුරු කරලා නැති වෙලා ගිහිනවා. මොකක්ද ගන්න ඉතුරු කරපු දේ? මේක රූපයද නැත්නම් චිත්තද, චෛතසිකද, නිර්වාණයද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන හතර තමයි මේ ලෝකයේ තියෙන දේවල් විදිහට අපි දන්නේ. අභිධර්ම කියලා කියන ගැඹුරු ධර්මය තුල තියෙන කාරණාවක් විදිහට අපි දන්නවා චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට මේ හිතක් ඇති වෙලා මතකයක් සිදු කරලා ඒක නැති වුණා කියලා අපිට නිකන් අදහසක් හැඟීමක් තියෙනවා නේද? ඔව්. එතකොට මේ මතකය කියන එක ඉතුරු උනේ රූපයේද නෑ. චිත්තයේද සිත්තේ වෙන නැතුව සිත්තේ කියලා කියන අරමුණු කරන හිතමයි. නිබ්බානයේද නෑ. තව නිබ්බානය සාක්ෂාත් කරගෙන නෑ. එහෙනම් චෛතසිකයේද ආ එහෙනම් චෛතසිකයේ චෛතසිකයේ කියලා එන්න අපි තීරණය ගත්තා. දැන් පින්වත්නි හරි වැඩේ නේ. චෛතසිකයේ කියන ලක්ෂණය මොකක්ද? සිතක් එක්ක නැතිවලා සිත ගන්න ආරමුණම අරගෙන සිතක් එක්කම නැතිවලා යන ස්වභාවය. එතකොට නමුත් හොඳට දැනනවද නැද්ද Tamanට මෙහෙම එකක් තියෙනවා කියලා? මම මේ මතක කියලා එකක් තියෙනවා කියලා දැනනවද නැද්ද? දැනනවා. හරි වැඩේනේ. ඔන්න කල්පනා කරන්න වෙනවා මේක පළවෙනියෙන්ම මේක තේරුම් ගන්න ඕනේ. අභිධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ Tamanව තේරුම් ගන්නවා කියන්නේ. එන්නත් මේ දැන් මෙන්න ආයත කුංචි උදාහරණයක් අරගෙන යන්න යාළුවෝ දෙන්නේ කැවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට දැන් බොහෝම යාළුකමින් යන්නේ දෙන්නත් එක්ක අල්ලාප කල්ලා වේදෙමින් යනවා. මේ දෙන්නගේ එක්කෙනෙක් ළඟවත්වත් තරහ කියන එකක් තියෙනවද මේ යාළුකමින් ඇවිදගෙන යනකොට? නෑ. එක්කෙනෙක්ගේ තරහකාරී පාරයිම ඉන්නවා දකිනවා. දැන් මොකද වෙන්නේ? අය කතා කර කර යන වෙලාවේ අංශු මාත්‍රයක්වත් තරහක් එතන සිදුනේ නෑ. තරහ කියන එක තිබ්බනම් දැනෙන්න ඕනේ. තිබ්බනම් දැනෙන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? අර එක්කෙනෙක්ගේ තරහකාරයෙක් දකින්නකොටම ඒක නාට තරහ කියන එක ඇති වෙනවා. තරහ කියන එක ඇති වෙනවා. කොහෙද තිබුණාද? අන්න එතනයි ඔය ආත්ම කියන හැඟීම අපිට හැදෙන්නේ කියලා. මගේ ළඟ තියෙන නාම කොටසක් තියෙනවා. ඒක තියෙනවා. ඒක මගේ. මගේ තරහ, මගේ ආදරය, මගේ කරුණාව, මගේ දැනුම, මගේ මෛත්‍රිය ඇයි ඒක මගේ ළඟ තියෙනවා මගේ ළඟ තියෙනවා කියලා කියනවා. දැන් බලන්න අර තැනැත්තා ළඟ තරහ කියන එක ඇති වුණා. ඇති වුණා. හැබැයි ඉබේද ඊට මොහොතකට ඉස්සෙල්ලා තිබුණේ නෑ. දැන් ඇති වුණා. ඉබේද ඉබේ වුණා නම් කවදා ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. හේතු ඇතුව. මොකක්ද හේතුව? ඒ තැනත්තාගෙන මීට කලින් තරහ හැඟීම් මෙයාට තරහෙන් එයාව අරමුණු කරලා තිබිලා කියනවා අරමුණු කරලා තිබිලා කියනවා අරමුණු කරලා ඔන්න ඔය කියනවා කියනවා කියනවා කියන වචනය මොනවද තේරුම් ගන්නද අරමුණු කරලා තිබිලා කියනවා කරන්නේ ඒ වෙලාවෙත් කියනවා කියන එක. දැන් අර තරහකාරයා මොහොතකට දකින්න ඉස්සෙල්ලා පින්නක් නේ. ඒ යාළුවෝ දෙන්නාගේ වෙනසක් තිබ්බද නැද්ද? යාළුවෝ දෙන්නම අල්ලාහ් සල්ලාතේ ඉන්නවා. හැබැයි තරහකාරයා දකින්න ඉස්සෙල්ලා යාළුවෝ දෙන්නගේ වෙනසක් තිබ්බා. මොකක්ද මේ වෙනස? ඉතාලම අමාරුවෙන් නමුත් තේරුම් ගන්න අපි මේ කාරණා විතර. නැත්නම් අමාරු යන්නේ මේ ධර්ම දේශනාවේ මේ ගැඹුරු ධර්මය පිළිබඳ අපිට ටිකක් තේරුම් ගන්න අමාරු වෙනවා. ඒකෙන්ද දැන් මේ යාළුවෝ දෙන්න අර තරහකාරය එක්කෙනෙක් තරහකාරය දකින්න ඉස්සෙල්ලා කාර්ය ඇවිදගෙන එනකොට දෙන්නාගේ වෙනකක් තිබුණා. දෙන්නව බොහොම හොඳට අල්ලා ගත්තා මේ විලා වෙනම වෙනකක් තිබ්බා. මොකක්ද ගන්න වෙනස? එක්කෙනෙක් ළඟ තිබුණා අරයාගේ දැක්ක තරහ ඇති වෙන ස්වභාවය. අරම අරමයි. මොකද ඒවද කියපු ඒක ස්වභාවය තියෙනවා. ස්වභාවය තියෙනවා. ස්වභාවය තියෙනවා. දැන් ඔක වෙනවා මෙන්න මෙහෙම. ඉතුරු විකාලයක් තියෙනවා. ඉතුරු විතර වතුර වෙනවද? නැහැ. වියලි රෙදිකාලයක් තියෙනවා. ඒකට වතුර වෙනවද? ඔව්. දැන් රෙදිකාල වියලි. රෙදිකාල වියලි කියනකොට එතන වතුර තියෙනවද? වතුර චුට් එකක්වත් නෑ හම්බුනේ හරි ඒකත් තමයි. ඒ වේලාවේ එයාලඟ තිබුණා කියන්නේ ඒ තරහ මොන විදිහටද? අනුසය විදිහට. ඒක කියනවා අනුසය විදිහට කියනවා. අනුසය විදිහට කියනවා කියන්නේ තියනක් නේද? පුංචි ළමයා ඉපදිච්ච ගමන් සක්කාය දුක්ඛය නෑ. සෝවාන් කලත් පුද්ගලයාට සක්කාය දුක්ඛය නෑ. සීලබ්බත කරාම ඉතිකාඩු නෑ. පිළිවෙල නෑ. ඒකම අහද ඒකට මොන්නේ ඒකට තමයි තේරෙනවා කියලා අදහසකට එන්න වෙනවා. එහෙනම් ඒක අපිට ආත්මයෙන් හැඟීමක් මට තියෙනවා මගේ තියෙනවා කියලා. හරිද? අන්න ඒ වගේ අවබෝධයක් එන්න ඕන අපිට හැම එකක්ම ඇති වෙච්ච තැන නැති වෙනවා. හැම කිසිවිල්ලක්ම ඇති වෙච්ච තැනම නැති වෙනවා. මහා වේගෙන් වේගෙන් වේගෙන් මොකද වෙන්නේ? නැතෙන් කියන කෙනෙකුට නැරෙන්න ඇති වෙලා නැති වෙලා යන සත්ත්ව විඥානය හේතු වෙලා දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා මේක කියන එකතු වෙන ස්වභාවයක්. අල්ලක තේරුම් ගන්න ඕනේ. දැන් අම්මා කියන රූපය දැක්කා, එයාගේ ඇහැ දැක්කා. ඇහැ ඇහැට දැක්කා, මූණ දැක්කා. කට දැක්කා, නහය දැක්කා. මේ හැම වෙලාවෙම ඇති වෙච්ච අරමුණු වෙච්ච හිත එතනම ඇති වෙලා නැති වෙලා යනවා. එතනම ඇති වෙලා නැති වෙනවා. ඇයිද කල්ලා එන්නේ ඇදන් දෙවියන් වහන්සේ කියන්නේ හරක්ලා කඩපෙට්ටා දෙකපෙට්ටා මිසලා ඇහැයි කනයි දෙකම අරමුණු වෙන එක සිතක් පහළ වෙනවා හරිද එක සිතක් පහළ වෙනවා අර දෙකම අරමුණු වෙන එක සිතක් පහළ වෙනවා අන්න ඒ විදිහට අපි කියනවා මේ සම්පූර්ණ රූපය දකිනවා කියලා එහෙනම් විතරක් විතර තේරෙන්නේ නැහැ අපි තවත් කලින් සිද්ධ වෙන උදාහරණයක් අරන් බලමු එන්න මම කියනවා මේක කලින් මම මතක් කරලා තියෙනවා නමුත් මෙතෙන්ට ආවද වෙනවා. ඒක මම නැවත මේක මතක් කරනවා මොකද්ද මේ අපි ළඟ සිද්ධ වෙන සිද්ධිය කියලා තේරුම් ගන්න ඕනේ හින්දා. එන්නත් මේ මම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කියනවා. බුදු සරණයි කියලා කියනකොට මේ අතෙන් දෙක ඇහෙනව නේද? හොඳයි මම බුදු සරණයි කියන්නේ තෝ බුයන්න විතරක් කිව්වත් එතකොට ඇති වෙන හැඟීමයි බුදු සරණයි කියලා කියන ප්‍රශ්නේ එකක්. දුවන්න කියන එක ඇරෙන්න එක විඥානයක් පහළ වුණා කියලා හිතන්න. ආ දුවන්න කියන එකක් ඇරෙන්න එක විඥානයක් පහළ වුණා කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ මේ දෙකම වෙන වෙන වශයෙන් ඉවරයි. වෙන වෙන වශයෙන් දුවන්න ඇරිච්ච විඥානය තෝරිනම අනුපාතුනේ අන්නේ අන්තර වෙනවා සංයෝග වෙලා තියෙනවා මොකක්ද දුවන්නයි දුවන්නයි දෙකම එකට. එහෙනම් බුදු බුදු කියන එකට ඇහෙන ස්වභාවය. හරිද? ඒ විදිහට දැන් අපි ඒ වගේම ඕකත් එක්කම සමාන්තරව මනෝ විඥානයේ පහළ වීමක් තියෙනවා. ඒ මොනවාද? ඒ මොනවාද? අනේ අහුවෙන බුදු කියන එකට වෙලා එනකොට බුදුරජාණන් වහන්සේලා තිබ්බ සද්ධාමණේ පුත්‍රකට උඹදවිලා. මේ ආරාධනා කරලා ඉගෙන ගත්තේවා. මට මරක් කරන්න ඕන තරම් වෙනවා ටික. මම බුදු කියලා වචන කියනකොට කවුරු හරි සම්පන්න කරන කතාව ආකාර බුදුරජාණන් වහන්සේ කියන දෙයක්. නේද මම දන්නේ නැහැ මගේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වය කොච්චර දුකෙන් මම දන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියන්නේ මම දන්නේ නැහැ සැඩපහරකට අහු වෙලා කියලා පුංචි ඉලියක් දෙක හම්බුණාද දැන් කනට යන කඩුවෙන් මේ අපිට පරිස්සම් ආදතරේ අර හරි වෙනකන් ඉතින් දෙවියන්ට අයිතිත් නැහැ ප්‍රේමයට අයිතිත් නැහැ. එහෙමද? අන්න ඒ වගේ තුනක් මේ ඇහැට රූප ප්‍රේමකට අනක ශබ්ද ඇහෙනකොට නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස, මනසට අරමුණු කියන ඒවා හැල්මේ මේ ඉන්ද්‍රියන් වලින් ඇතුළට ඇතුළට එනවා. ඒ එනකොට මොකද වෙන්නේ අපේ හිත බුදුරජාණන් කියලා හදන්නේ. ඒකේ දුර අනිත්‍යමයි කියලා වෙනවා නේද? දැන් හැට රූපයක් දැක්කත් දැන් මේ පාවන්නත් දැක්කා. මේ බලහත් කෙනෙක් දැක්ක දැක්ක ශ්‍රේණියම මහා වේගයෙන් උතර පදින්නේ. මම දැන් ආවර දැක්ක අහකට. අහකට ගත්තාම ඉතින් මම මෙයාට යන ගහනවා. ඒක ඒක පන්තරක්. ඉතිනේ ඔක්කොම දැනගන්න ඊට කලින් පහළ වෙච්ච හිත් දෙකට එකතුවක්. ඊට කලින් පහළ වෙච්ච හිත් දෙකට මම කියන්නේ දැනගත්ත එක ගැන මේ අපි දැනගත්ත එක සම්පූර්ණයෙන් පැත්තක තියලා දැනගත්ත එක ගැන කියු මේක දැක්කක් කියන්නේ ඒ දෙක වෙනම ගමකට නේද? මේකේ දැකීම. මේකම පෙන්නකොට පින්නත් මේ එකවර මේ ඔක්කොම දකින්න නෙවෙයි. හරිද? මේකේ මේ ඇනේ අරමුණු වෙනවා, මේ හරි අරමුණු වෙනවා, මේ එක එක එක එක අරමුණු වෙනවා, පිට පිටට. එක එකකින් එක තැනක් ගන්න අරමුණු වෙනවා. හරි? දැන් මේක මේක සම්පූර්ණයෙන් දකින්නවා කියලා කියන්නේ ඒ එක හිතකින් තමයි. හැබැයි ඒ අවකාශයෙන් දකින්න හිතෙදී නියෝජනය කරනවා අවසානයේ වශයෙන් දකුණු හිත නියෝජනය කරනවා ඊට කලින් මේක අරමුණු කරපු ඔකෝම චක්කු විඥාන ටික එකතු වෙලා හේතු වෙලා මොකද වෙන්නේ තරන්නක්වත් දකුණ වාසයේ සම්පූර්ණක දකිනවා අන්න ඒක කියනවා චක්කු සංපස්සය කියලා ඒක කියනවා චක්කු සංපස්සය කියලා මේ ටික මෙහෙම දකුණත් එක්ක සමාන්තරව කවලද ක්‍රියාවක් ඔය පස්සේ සිද්ධ වෙනවා. ඒ වගේම මනෝ සංපස්ස මික කියන එක කලින් හඳුනගන්න තියෙන එක. වටේ ධාර කියන එක කලින් ධාර කියන එක දන්නවා. පාට සිදු නේද? මේ ඔක්කොම කලින් ඒවා ඔය මනෝද්වාරයෙන් නැවත නැවත නැවත නැවත ආවර්ජනය වෙලා ඒක නැවත නැවත හටගෙන මේ පවන්නක්වත් කියන කතාව. ඒකවත් නෙවෙයි. මේ පවන්නක්ත ගැන නැත්තක් හරි අදමත්තක් හරි කියනවනේ ඒකත් උදාහරණ. නේද? කෙනෙක් තවන්නත් කැමැත්තක් වෙන්න පුළුවන්. නැත්නම් අකමැත්තක් වෙන්න පුළුවන්. ඒ සිද්ධි ඔක්කොම ඔතන සිද්ධ වුණාද නැද්ද ඒ ශරීරේ? ඒක කරාද වුණාද? ඒක කරාද වුණාද? වුණා. නේද? එහෙනම් චක්කු සංපස්සජ වේදනා වේදනාවේ සංහව හදන්නේ. නේද? සංපස්සේ වෙනදා තියෙන යම් වේදනාවක් තියෙනවද? ඒ වේදනාව මගේ කියලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඇයි? ඒ වේදනාවට හේතුනේ ස්පර්ශයයි. ස්පර්ශයට හේතුනේ චක්කයටෙන් ගත්තොත් මොනවාද? රූපයක්, විඥානයක්, ඉන්ද්‍රිය. ඇහ රූපයක් විඥානයක් එකලා ඒවා ඒ ඒකයි කියන්නේ එතන තියෙනවා ඒක කවදාකවත් මගේ රසවිඳ ගන්න පුළුවන් එකක් මම දැනපු විදිහට නවත්තන්න පුළුවන් එක නෙවෙයි. මේ ස්පර්ශය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාහරණය මොකක්ද? අමදහතු එළබෙනක් කියලා. අමදහතු එළබෙනක් දික්කයට හේතු වුණාම දික්කයේ ඉන්න සත්තු මේ එළබෙනවා කනවා. එතකොට පොළේ පොළේ හේතුන පොළේ ඉන්න සත්තු. වාතය ආශ්‍රය කරොත් වාතයේ ඉන්න සත්තු. ඒක දෙනවා. එයාට නවත්තන්න දැන් මේ අපි ගත කරන ජීවිතය පිළිබඳව අන්න ඒ වගේ. අහකන නාභය දිව ශරීරයේ කියන දේවල්, මනස කියන දේවල් වලින් මෙතන හැම වෙලේම සංකතයි කිය සකස් වෙනවා. සකස් වෙනවා. වෙනස් වෙනවා මේක. එක එක එක එක හැඩතල විදිහට කරනවා. අපි එක එක හැඩතල කරනවා. එක එක හැඩතල කරනවා. ඒ වගේම අපේ ඉතිරි මේ හැම කාරණාවල ලක්ම ගන්නවා. මානසික දේවල් නමුත් මගේ රටවලට ගන්න බෑ කියන හැඟීම තමන් තුළ ඒ අවබෝධය තමන් තුළ ඇති වෙනවා නම් අනාත්ම කියන වචනයම වෙන්නේ නැහැ. අනිත්‍ය කියන වචනේ කොච්චර දැනගෙන කතා කරත් වැඩක් නැහැ. අනිත්‍ය කියන හැඟීම චේතනාව තමන් ළඟ නැත්තම් එයා ධර්ම දර්ශනය කරන්නේ නැහැ. ඒ හින්දා දැන් කතා කරන්න භාෂාවක් ඕන හින්දා තේරුම් ගන්න ඕන ක්‍රමවේදයක් ඕන හින්දා මේ වචන වලින් කතා කරාට තමන්ට දැනෙන මේ පෙනීම කියන එක මට අයිති එකක් නෙවෙයි. මේකට එක්ක සිද්ධ වෙන මේ වැඩ පිළිවෙල මට අයිති එකක් නෙවෙයි. පුරජනවා වගේ එකක් දැනුනොත් ඒ ඇති. මෙතනදී අපිට ඕන කරන්නේ මේ මනසේ ක්‍රියාකාරීත්වයට යන්න. හොඳ උදාහරණයක් තව අරගෙන බලමු. දැන් අර ළමයි දෙන්නා ගියා. අරගෙන ඉවරට ඒක අස්සරේ අරුත්සන් කරපේ. ප්‍රාණ කහම දැන් ඒ අරහ කියන එක ඊට කලින් ඇති කරගෙන තිබුණ ළමයාගේ හිතේ අර තරහකාරය දකිනකොට මොකද වෙන්නේ? තරහක් වෙන එක හරගත්තා ඉතලා. මොකද මේ හරගත්තා. ඒක එයා කරාද? නෑ හටගත්තා. ඒ හට ගැනීමත් එක්ක එයාගේ කයට මොකද වෙන්නේ? මූලයට මොකද වෙන්නේ? ක්‍රියාකාරීත්වයට මොකද වෙන්නේ? ඔක්කොම ඉඳගෙන මේ වෙලාවේ යම් තරහක් ඇති වුණාද ඒ තරහ හේතු වෙලා ආයි ඊළඟ වෙලාවේ ඊට වඩා වෙනස් තරහක් ඇති වෙන ඊට වඩා වැඩි එකක්. හරිද? ඊළඟට මොකද වෙන්නේ? මේක මේක පින්න විවල් පොඩි වගේ. දැන් මේ දෙකම හේතු වෙලා ඊට වඩා වැඩි එකක් හදනවා. ඊට පස්සේ අර තුනම හේතු වෙලා ඊට වඩා වැඩි එකක් හදනවා. අර හතරම හේතු වෙලා ඊට වඩා වැඩි එකක් හදනවා. එන්නේ එකේ ප්‍රයෝගයේ දෙන්නේ කපුරි මේ වාසියකට ගියාට එයාට ආය පාලනය කරගන්න බැරි පැත්තකට පත් වෙනවා මොකද හිංසාකාරී හැඟීමක් කරනවා මම කියන විදිහට හිංසාකාරී අවිහිංසාව අධිබවා මේ හිංසාකාරී හැඟීම ගියාට එයාට ඒක එයා හිංසාකාරී හැඟීමෙන් පළවෙනි වෙන්නේ හිතනවා තමයි ගමනක් හදනවා. අපි කරන්නේ ක්ලාස් එකක් අපට කියනවා තරහ නම් නැගීම තරහ නම් ඊළඟ තාක්ෂයේ සීමාව ඉදිරියට ගිය එතන විහාරයක කයින් යාත්මා. කයින් ක්‍රියාත්මක වෙන ධානයට වර්ධනය වෙන හැඟීමද ප්‍රබල වචනේ ක්‍රියාත්මක වෙන ධානයට වෙන හැඟීමද ප්‍රබල සිතුවිල්ලක් විදියට හිත නොසන්සුන් කරන හැඟීමද ප්‍රබල. හොඳට හිතලා කියන්නේ යම් කිසි විදිහකට හිත ප්‍රමහස්තරයෙන් දෙන තරහක් හිතෙනවා ඒක වැඩි වෙනවා. එතකොට ඊට වඩා වැඩි වෙන ප්‍රබලම තමයි ඒක ප්‍රයාවට යන්නේ. එහෙනම් යමෙක් තුළ යම් කිසි විදියකින් අකුසල ක්‍රියාවක් සිද්ධ වෙන ගානට යම් සිතුවිල්ලක් ප්‍රබල වෙලා නම් කියන්නේ ඒක බොහොම ප්‍රබලයි. නේද? ඇයි? ඒ සිතුවිල්ල ඇති වෙලා අර සීමාව ඉක්මවනකම් ප්‍රබලයි. ඉතින් තමයි ඒ කර්මාවය එන්නේ. ඒක ඔක්කොම මරයි ඉති පොඩ්ඩක් වෙනවා. මම හිතලා කරගන්න දේවල් නෙවෙයි. විකට මට චින්තාකාරී අදහස් ඇති වෙනවා, ඇති වෙනවා, ඇති කරගන්නවා නෙවෙයි ඇති වෙනවා. විකට මට සත්‍ය මරන්නෝනේ කියන අරමුණු ඇති වෙනවා. විකට මිනිස්සුන්ට සත්‍ය මරන්නෝනේ කියන හැඟීම ඇති වෙනවා. විකට මිනිස්සුන්ට පොරකම් කරන්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. ඉබේට ඉබේද විදෙව මිනිසුන්ට කාමයේ වර්ධවා දෙන්න ඕනේ නැත්නම් අධර්මතාවය වාසය කරන්න ඕනේ කියන හැඟීම් ඇති වෙනවා. ඉබේද විදෙව බොරු කියන්න ඕනේ කියන හැඟීම් ඇති වෙනවා. අර ප්‍රශ්නේ තේරුණාට ඇති වෙනවා කියනකොට නම් අපි පොඩ්ඩක් ඒකට අනුමත කරනවා. නමුත් ඉබේද කියලා අහනවා නේද? අපේ ජීව සකස් වෙනවා නේද පරිසරවල කේලම් කියන தත්ත්වෙට හිත් සකස් වෙනවා පරිසරවල කියන தත්ත්වෙට හිත් සකස් වෙනවා ඒක දුක් බෙදෙන தත්ත්වෙට හිත් සකස් වෙනවා අනුගේ දේවල් මගේ ළඟට ගඳෝනේ මේවා දැහැගන්න ඕනේ මගේ ළඟ තියාගන්න ඕනේ කියලා අධික ලෝභ ඉතල සකස් වෙනවා කලාතුලා ගමන් කරන අය කියලා අධික තරහ ඉතල සකස් වෙනවා මිත්‍යා දෘෂ්ටිය කියලා හිතට සකස් වෙනවා. භාවනාවක් කරගන්න බැරි, බණක් අහන්න බැරි, කුසල වේදෙන්න බැරි ඇතිවිච්ච හිත සකස් වෙනවා. මේ දෙවියන් සකස් වුණාට පස්සේ මොකද දැනගන්න කියලා වෙන්නේ. නේද? අතුලාන්තයේ මේ සකස් වෙන සකස් වීම අනුව නේද පින්නත් මේ මුළු ජීවිතේම වෙන්නේ. නේද? හිතට හිත හරියට නැසන් සුමේයත්ම කියනවා. අද නම් මොකද හැමෝම මගේ හරියට නොසන්සුන් වෙලා කරා. කිසිම ආරම්භණයක යෙදෙන්නේ නැහැ. භාවනාවක් කරන්න බෑ. මොකක්වත් කරන්න බෑ නොසන්සුන් වෙනවා. නේද? ඊට ඔය ජීවරේ නිවන් දකින්න කියලා එකක් නැතුව තියක් මේ විතර ශික්ෂාවෙන් කරා කියන කට ඇති ඇති වෙනවා. ක්‍රෝධ ඇති වෙනවා. වෛර ඇති වෛර ඇති වෙනවා. නේද? ඉතින් එයාට ಗುಣ මොකක්ද? නේද? අර අනුත්යගේ ಗುಣ වහන ගැටි ඇති වෙනවා. තමාගේ නැති ಗುಣ පෙන්වන ගැටි ඇති වෙනවා. මේ ඔක්කොම මිනිස්සු තුළ ඇති වෙනවා. ඉතින් මේ ඇති වෙනකොට මොකද වෙන්නේ? ආන් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ හිත කියලා කියන්නේ කෙනෙක් අර ගුණමකුකම් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඉබේ නෙවෙයි එයා ඒ ගුණවතුන් ඇති වෙන විදිහේ ආරම්භණයන් එයා තුළ අතීතේ තියෙන හින්දා ගුණවතුන් ඇති වෙන ශ්‍රමක එයාලම තියෙන හින්දා අන්න කියනවා කියද්දී අපි ඒක කතා කරනකොට එයා මහ ගුණවතුන් මිනිහෙක් ගුණවතුන් මිනිහෙක් එයාලම ගුණවතුන් තියෙනවා තියෙනවා කියලා කරගන්නකොට කටෙක් හැදිලා ඉන්නවා. දෘෂ්ටියකට ඇවිල්ලා ගුණවන්තකම් කියන මිනිස්සෙක් කියලා. හරිද? නරක නැත්තම් දැන් මේක බුදුදානන්දේ තාම හැදිලා සඳහන් කරා. කාමක කල්යාණියෝග, අත්පිළිමතාණියෝග මේ යෙදෙන මේ නිගමනාත පුත්‍ර ආදී ඇත්තන් පිළිබඳ බුදුදානන්දේ පහ මිනිස්සු කියලා කතා කරද්දී කොතනකවත් මොකද නැත්තේ හීනෝ ගම්මෝ පුතර්ජනිකෝ අනරියෝ අනත් සංසුතෝ කිය කතා කරා වගේ නේද නෑදුනත් කතා කරේ හීනයි ගාම්‍යයි පහත් පුදුන් අනාරයයි ආදී වශයෙන් කතා කරේ මොනවද ඒ සංකාරී සංකාරය තුළ ඇතිවෙන කර්ම අප අනුලව ඇතිවන්නා වූ යම් කිසි හැඟීමක් තියනවාද ඒකත් එයාටයි නැති එකක් ඒක සකස් වෙන එකක්. හරියට එයාගේ ශරීරය වගේ. අනුන්ගේ ශරීරය සකස් කරේ මට ඕන විදිහට එයාට ඕන විදිහට. නැතුව වෙන්නේ අර කියන්නේ මම කියන්නේ දන්නවා මේ අම්මා මේක කරගත් එකක් නෙවෙයි කියලා. හොඳයි ඒ වගේම අසනීපයක් අම්මට හැදෙනවා. මොකක්ද වෙන්නේ කායික නෙවෙයි. ඉලක්කය වැඩ කරන්නේ නැහැ මුලත් වෙලා ගන්නවා. ඒක තමයි තමයි. තමයි දෙන්නේ කරන්නේ. මගෙන් ඇයි ජීවිත කොහොමද ඇති වෙන්නේ කියලා මුංචියට හරි තේරුම් ගන්න අපි දැන් කොහොමද කරන්නේ. බලන්න. හොඳට බලන්න. මේ විලාසයෙන් බලන්න තවත් කල්දාන්න එපා. ඔය චිත්ත සංකානේ මොනවා හරි හැඟීමක් ඇති වෙනවා කියන්නේ පළවෙනිම ඒක අනිත්‍යයි. ඒක තේරුම් ගන්න ඕනේ. අපිට අහගෙන ආවලිය දාන. දැන් ඒ එනවා කරනවා. ඒ අර්ථය මේවා හේතු වෙවි හේතු වෙවි එකතු වෙවි එකතු වෙවි හදගන්න සරහද. එන්නෙන්ද එන්නෙන්ද ඒක වැඩි වෙනවා. එතකොට මේ එකතු වෙන දේවල් වල මිශ්‍ර වීම ගොඩාක් තියෙන පිළිතුර. පළවෙනි මිශ්‍ර වීම තමයි අවිද්‍යාව කියන්නේ. බලන්න අපේ හිතක සිතුවිලි ඇති වෙන්නේ අපේ ප්‍රමාණ පිළිබඳ බොහෝ දේවල් හිතලා. ඒක ප්‍රමාණ වලදී බොහෝ ඒකෙන් මිශ්‍ර වෙලා තමයි ඇති වෙන්නේ. මේ බලන්න අවිද්‍යාව හේතු වෙනවා කියන එක තේරුම් කරගන්න මම මෙහෙම කියන්නේ ළමයි ගැන ආදරයක් ඇති වුණා. තමන් දරුවෝ ගැන කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ නැත්නම් මනුෂ්‍ය ශරීරයක් පිළිබඳ සතුටක් ඇති වුණා. මේ මනුෂ්‍ය ශරීරය කියලා කියන්නේ සතුටක් ඇති විය හැකි තරමද? මොකදගේ මහත්ලේ. එහෙනම් හරි ඒක සුණකයි. ඒක සුකමයි. ඒක බොහොම ප්‍රියයි. නේද? ඒක මෙතන පෙර තියෙනවා, මල් තියෙනවා, නතු තියෙනවා, මේකු දේවල් තියෙනවා. ඒකින්ද ඒක ගැන යක්කී දෙන්න බලන්න. මේවා අපිට එකතු දිහා බලලා දෙන්නත් මේ මිනිසුන්ට සතුට ඇති වෙනවා. ප්‍රියයි, සුන්දරයි, මధుරයි, හොඳයි කියලා අදහස් පහළ වෙනවා. එතන වැරදීමක්ද නැද්ද? ආන්නේ කියන අවිද්‍යාව කියලා. අන්නගේ සතුට ඇති වෙන්න හේතු වෙච්ච කාරණාවල පින්නත් මේ එකක් මේක දකින්න හේතු වෙච්ච සබ්බ සංකප්පාදී වගේම මෙතන ඒ ඉති පුරුෂයෙක් නම් ඉති පරිවරයක් දැකලා ඒ සතුටක් අයිමක් ඇති වෙන්නේ අතීතයේ එයා තුළ ඇති වුණා වූ අවිද්‍යාව ඒ එකක් තමයි අවිද්‍යාව. ඇයි මේක මස් ගොඩක් අඩු ගොඩක් කියලා ගන්නෙ? ගන්නෙ නැතිකම. මේ බලන්න තවත් උදාහරණයක් අරන් මෙතනින් ගෙනත් යන්න කියනවා මේ මේ සුදු මස් කිලෝ 10ක් විතර. මේ බලන මස් කිලෝ 10ක් විතර වෙනත් යනවා. ගෙනත් යන්න කියලා පින්නත් මේක චිත්තජීකින් අහන්න කියනවා. උදේ සුදු රජු කියන අහන්න කියනවා. කාර්ය කියන මේක ස්පර්ශ කරන්න කියනවා. රජතුමෝ කියලා කියන්නේ මේ මිස්තර වෙන්නේ නැහැ ස්පර්ශ කරන්න කියනවා. දැන් මේ ස්පර්ශ කරන්නේ මේක ගණන්ලා දුන්නා රැක කෙනෙක්. කිසිම විදියකින් එයාට මේ සුදු රෙද්දට උඩින් අතින් ස්පර්ශ කරනකොට සුවයි සුන්දරයි මధుරයි කියන හැඟීමක් ඇති වෙනවා. හැබැයි කවුරුනවත් කියනවානේ. කියද? ඇයි ඒක ගාමන රළු නෙවෙයි. මාස් කියන්නේ වෙනත් දෙයක්. මාස් කාර්යයක් ගැඹුරු ඉස්සෙල්ලකින් ආව රෙඩිකල්ලකින් වහපුවාම ඒ රෙඩිකල්ල උඩින් ස්පර්ශ කරන කෙනාට කියනවා වගේ අරනවා. නෑ එහෙනම් සෞම්‍ය භාවයක් තියෙනවා. හැබැයි ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා හැඟීමක් ඇති වෙන්නෙම නැහැ. මොකද කිව්වේ? ඇති වෙන්නෙම නැහැ. යම් මස් කියන තැනක් වහලා තියෙනවා නම් ඒක උඩින් ස්පර්ශ කරනකොට ඒක යට තියෙන්නේ මස් කියලා තමන් දන්නවා නම් තමන්ට හැඟීමක් තියනවා නම් ඒ පිළිබඳ සතුටක් ඇති වෙන්නෙම නැහැ. මොකද කිව්වේ? ඇති වෙන්නෙම නැහැ. නේද? ඒක හරියටම හරි. එහෙනම් මනුස්ස හමක් උඩින් කවුරුහරි ස්පර්ශ කරනවා නම් අපි කියනවා. ඒ මොහොතේදී යම් රාගයක් යම් සැපයක් ඇති වෙනවා කියන්නේ ඒ මොහොතේදී කියන අදාළ කියන යම් අතීතයෙන් මෙහෙ දුවගෙන එන සංඥාතික හැදුනා නම් අතීතයෙන් හේතු වෙලා මෙතන කරක්ෂ සංඥාවලියක් තියෙනවා. ඒක දුවගෙන යන කියලා කිව්වොත් වැරදි. මම තේරුම් ගන්න ඕනේ කිව්වේ දුවගෙන කිව්වොත් ආය ආත්ම සංඥාවෙන් පුළුවන්. අපේ නියුක්තිය නෙවෙයි අපි මේ ඇතිලා නැතිලා මෙලිම කරනවා අපිත් කරනවා නෙවෙයි. රාගයක් ඇති වුණා නම් ඒක අහේතුක වුණා නෙවෙයි. ගුණමත්කමක් ඇති වුණා නම් ඒක අහේතුක වුණා නෙවෙයි. ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් ඒක අහේතුක වුණා නෙවෙයි. මසුරුකමක් ඇති වුණා නම් කවදද මතුවා කොළම ආරයද කුස බලපෑමේද අදලටම කොමත් තියනවා කුසල් හැඟීම් ඇති වෙන හේතු සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා මුළු සල්ලේක සූත්‍රණයක මුළු සල්ලේක සූත්‍රණයක අන්න ඒ කාරණාව සකස් කරගන්න. එහෙනම් විසඳුමයි කල්ලේ සූත්‍රය කියන්නේ. ඒකයි කියන්නේ මේක මහා සාගර වගේ ගැඹුරුයි කියන්නේ. ඒකන හිත ගැන තේරුම් ගන්න නැතිව ඇල්ලේක සූත්‍රය ගැන දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකන තව ටිකක් තේරුම් ගන්න මේ ළමාවෙන් හරි. තවත් උදාහරණ කීපයකින් තේරුණාට තව ටිකක් තේරෙන්නත් නොතේරුණාට නැවත තේරුම් ගන්නත් අවශ්‍යතාවක් අපි තව උදාහරණ කීපයක් අරගෙන තියෙනවා මේ මේ පිළිබඳ හොඳින් හොඳින් සාකච්ඡා කරන්න ඕනේ. මේ බලන්න අපි උත්පත්ති ලැබෙනවා. උත්පත්ති ලැබෙන වෙලාවක් වෙනත් මේ ශරීරය පසාරු කරන වාගේ දැනෙන්නේ සැප වේදනාද දුක් වේදනාද දුක් වේදනා දැනෙනවා. අන්න මොකද කරන්නේ? කිරි ටිකක් අරගෙන කරනවා. කිරි ටිකක් ගන්න කරන්නේ. දැන් ඉන්නත් මේ අර කිරි ටික අපේ ගාන තමයි අම්මා කිරි උරන්න දෙන්නේ. මේ වගේ මොකවත් දන්නවද මෙහි ඇවිල්ලා? මොකවත් දන්නේ නැහැ. මෙයා ඇත්තටම අර කට වේදනාව යාට දැනෙච්ච නිසා එයා මොකද කරන්නේ? සල් සුප්ප කර පිළිසුප්ප උරලනවා. ඒ අරමුණේ මුත්‍රාභාවය. වේදනාවේ අනිත්‍ය ස්වභාවය මොකක්ද? එයාට කිරිසුත්තක් උරනකොට ඇති වෙන සැප වේදනාව උරණයක නවත්තනකොටම නැති වෙනවා. උරණයක නවත්තනකොටම නැති වෙනවා. නේද? ඒක දැන මොකද කරන්නේ? ආයෙත් ආයෙත් දැන් අලුත් කරලා ආයෙත් අලුත් කරනවා. ඊට පස්සේ කොහේ හරි ස්විච් එකක් තියෙනවා නම් ආවගල කරනවා. ඒක තමයි ඔක්කොම පාක් වෙනවා. නේද? ඒක මොන හරි වෙනකක් වෙනවා. ඒක බරකාලක් ආරම්භ වගේ තිබුණා. ඉතින් එහෙම නේද ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ආන්නේ වගේ මේ ඉපදිච්ච ළමයක් මොකද කරන්නේ? ලෝය අරගෙන යනවා. සිද්ධ කරනවා. ඒකට ප්‍රතිදෝදන අයිදෝදන පහස ඒ ඔක්කොම ඒ වගේ දෙනක්ද? ඒ මුළු ජීවිතේම ගත්ත ඇති වෙන යම් සැප වේදනාවක් තියනවාද? ඒ සැප වේදනාව එතනම නැති වෙනවා. ඒකෙන් අපිට මොකද කරන්න වෙලා තියෙන්නේ? ආය උරන්න වෙලා තියෙනවා. ඇහෙන් උරනවා, කනෙන් උරනවා, නාසයෙන් උරනවා, දිවෙන් උරනවා. එහෙම. කියන්නේ තමයි ඉබදවත නැවත නැවත බලන්න. ඉතින් ඇති වෙයිද? ඇති වීමක් වෙන්නේ නැත්නම් ඒක නැති වෙන නිසා මෙතන මෙතන යම් සැප වේදනාවක් කියනවා ඒක නැති වෙනවා මේ දැන් නේද ඔබ මතක් වෙන්නේ පුංචි කාලේ ඉඳන් අපි මේ වැඩේ කරගෙන ඇවිල්ලා දැන් මේක කියනකොට මතක් වුණා අන්න බුදුරජාණන් වහන්සේ ඔන්න සිහිය උපද්දවනවා මේ සිහිය උපද්දවනවා කියලා මොනවාද සිහිය උපද්දවන්නේ ඉස්සෙල්ලා අපි ශරීරය ගැන පොඩ්ඩක් කිව්වා දැන් මේ තාම පුංචි කාරණයක් වේදනාව. ඒකට කියනවා වේදනාව. දැන් වේදනාවම ගත්තොත් එහෙම ඉන්නත්නි දැන් මොන මට දැන් ළමයව ගන්න කියලා හින්දා එයාට කට වේදනාවක් හදගන්න. එයා ඉතින් දිගටම උරනවා වෙනස් වෙන්න දෙන්නේ නැතුව කොහොම හරි දැන් මේ කිරි අල්ලන තියාගන්න හදනවා. හැබැයි ටිකක් කලින් මොකද වෙන්නේ? එයාගේ ඇතුලේ තියෙන වේදනාව කිරි තිබ්බ හදගන්නේ නැහැ. දෙබැයි ඇති වෙලා. අපි ඇති වෙලා කියලා කියන්නේ කොච්චර ධර්ම සුන්දර හැබැයි වස්තු තියෙනවා මේ වගේ වැඩක්. අමතාව ඇතිවෙන්න හේතු වුණේ ස්පර්ශය. ස්පර්ශයට හේතු වුණේ රූප ඇහ විඥානය. රූප වෙනස් වෙන ස්වභාවයක. ඇහ වෙනස් වෙන ස්වභාවයක. විඥානය එනම් දෙන්නේ එක හරි පැත්තේ. ඒකට හේතුමක. දැන් මේ තුන ඉන්න දැන අපි තුමකෝ දෙකීයකට යන්න පුළුවන් වාහනයක් ඇවිල්ලා මෙතන නවත්තනවා කියන්නේ ඒගොල්ලෝ කියනවා දැන් අහවල් දැල්ලේ යන්න ඕනේ. කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ කියලා. හර්කීට කියනවා ගිහින් නැගින් කියලා. මොකද කරන්නේ? ඉතින් පිළිවෙල කරනෝනේ සීට් එකක් නැකත් කමන්නේ අපි යනවා කියලා යයි. මහා වේදනා. පිළිවෙලින් ඉතින් ප්‍රතිශනයට ලැබෙන වේදනාවකට පුදුමාකාර මුලාවකට පත් වෙනවා ඉන්නවා. ආදරය කියන්නේ වැඩියෙන් සැප වේදනා ලබන එකක්ද වැඩියෙන් දුක් වේදනා ලබන එකක්ද? දැන් කිව්වොත් අයින් කරන්න කියලා. විදිරි දිලා ඉන්නවා. ඇයි ඒ අරට තේරුම් ගන්නේ අනාසාව තේරුම් ගන්න. අනික සාල් දෙවරන්නේ මේක ඉස්සරහට දෙන්නේ ඒක බක්නාරස්සඳ මේ අත්මනින් ප්‍රයත්න කියලා පුළුවන් කියලා තේරුම් ගන්නේ නැහැ. එන්නත්නි මේ දැන් මොකද උනේ? අත්කාමී කියන කතාව තුළට අදහසක් ආවා. මේ අද වැඩුණා වගේ කියලා අදහසක් ආවා. දැන් අද සඳහාවේ මේ ධර්ම දේශනාව ඉවර වෙනවා. වාහනවල යනවා. එතකොට පොදු වාහනේ යනයි සීට් වලට අල්ලන පොරේ නවත්තයි. නෑ. ඔන්න මම තේරුම් ගන්න ඕනේ ඒකයි. හ්ම් මොකද? මොකද? මේ දැනගත්ත දේ Tamange හිතෙන් නැగిලා ඉන්නේ නැහැ. නැగిලා ඉන්නේ නැහැ. අදාළ තැනදී නැగిලා ඉන්නේ නැහැ. අන්න ඒ තැනතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම ධර්මනේ. හරි. තීත්‍ර අරිම වෙන වෙලාවේ කුංචි දුකක්වත් නැතුව ඔන්නේ කියන ධර්මයේ මතක් කරනවා ප්‍රේතින් තිඟගත්තත් නැති වෙන සැප වේදනාවක්. හිතේ ගිය දුක් වේදනාවක් වෙන එක නැති වෙනවා. මම කොහොමද දා ගන්න එකද මම හිත වෙනවා. හැබැයි සීට් එකක් හම්බුනේත් නැහැ. ගලවමටිච්ච මනුස්සයෙක් ගුණා යනවා වගේ එකක් වෙලා. සීට් එකක් හම්බුනේ නැති දුක එක පැත්තකින් හම්බුනේ නැති එක ගැන සුබ වෙන පස්සත්තාට පස්සත්තාට වුණා කියලා සීට් එකක් හම්බෙන්නේ නැහැ. නේද? ඒක කියන්නේ ගලවමටිච්ච මනුස්සයෙක් එක ගුණෙක් නෙවෙයි ගොන්නු වැලක් ගන්නවා වගේ. විකල්ප නෙවෙයි යනවා. ඔබෙන් බලන්න මම කල්ලි කරගෙන ඉඳගත්තානේ. මේ සමහර අය කල්ලි කරගෙන ඉඳගන්නවා. දැන් කිලෝමීටර නැත්නම් පය දෙකක් විතර යන්න ඕනේ. තුක්කක් ප්‍රශ්නය වෙලා තමයි සීට් එක නැතුනේ. මේ දිග්ගතම යන්න හිතේ දුකේ. දවස්කින් මේ දුක් ඔක්කොටෝ හේතුව තමන් ළඟ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එතකොට ඒ ඇතිවන හැඟීම දැන් මේ වෙලාවේ ඇතිවන අපිට කියන සිහිය කියලා මේ ඇතිවන හැඟීම නමුත් අදාළ තැනදී තමන්ගේ හිතෙන් නැగిලා ඉන්නේ නැగిලා ඉන්නේ හරිද මේ ඇතුළත් හැඟීමට කියනවා කුසලය කියලා ඒක අදාළ තැනදී නැగిලා යන විදිහට සකස් කරගත්තා නම් ඒකට කියනවා චිත්තුත්පාද කියලා හරිද මේ ඇතුළත් හැඟීමට කියනවා කුසලය කියලා ඒක අදාළ තැනදී තමන්ගේම හිතෙන් නැగిලා යන විදිහට කුසලය සකස් කරනවා කියනවා කුසලය හිතෙන් නැగిලා යන විදිහට සකස් කරගෙන කියලා එහෙම කුසලයේ හිතෙන් නැగిලා වෙන ගානට අදාළ තැන්වලදී සකස් කරගත්ත අය නැද්ද? සිහියෙන් වාසය කරන අය නැද්ද? ඉන්න පින්නත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගත්තොත් නායුනේ නායක ස්වාමීන් වහන්සේ, අරිහන්න ස්වාමීන් වහන්සේ, අරිහන්න ස්වාමීන් වහන්සේ ගැන ඒ ගෝල ස්වාමීන් වහන්සේලා එලාවර මාත් එක්ක කියලා කියන පිළිඳන් හම්බෙච්ච වෙලාවවල අපේ ලොකු හාමුදුරුවෝ තරම් සිහියෙන් ඉන්න කෙනෙක් මම කොහේවත් දැකලා නැහැ බලන්න එතකොට මේ කාරණාවෙන් ගම් වෙන්නේ මොකක්ද? සෝරකාම චන්ද්‍රමන නාගස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතයේ අන්තිම වෙලාවේ මොකද්ද කරේ? ධම්මානන්ද හාමුදුරුවෝ මොනවද කියලා කිව්වේ? ධම්මානන්ද මේ තමයි පනාදිනවා කියන්නේ. මේක තමයි පනාදිනවා කියන්නේ. එතකොට එහෙනම් එච්චර අවස්ථාවලදීත් සිහිය උපදින අය, සිහිය ඉපදින අය, ඒ විදිහට වාසය කරන අය මේ ලෝකේ නැද්ද? ඉබේ දන්නේ නැහැ. ඒකුණෙත් ඉබේ දන්නේ නැහැ. නේද? ඒකුණෙත් ඉබේ නෙවෙයි. ඒ අවශ්‍ය කරන හේතු සකස් කරලා. ඒ අවශ්‍ය කරන හේතු සකස් කරලා. එහෙනම් කියනවා මේ මෙතන යම් වැඩ පිළිවෙලක් තියෙනවා. මෙතන යම් වැඩ පිළිවෙලක් තියෙනවා. ආන්ගේ වැඩ පිළිවෙල දැන් තේරෙන්න ඕනේ මේ හිත මට අයිති නෑ. මේ හිත මට අයිති නෑ. මේකේ යම් සිතුවිල්ලක් සකස් කරනවා නම් සකස් වෙන්නේ අතීත කාරණා හේතු වෙලා. මේකට ධර්මයෙන්ම තියෙන ක්‍රමයේදී මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා. යාදි සංවතේ වීජං සාදි සංහරතේ බලං යමක් වපුරනවද අන්න ඒ වපුරන විදිහට තමයි අත්සන් කියන්නේ කියලා. යමක් වපුරනවද ඒ වපුරන විදිහට තමයි අත්සන් කියන්නේ කියලා. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ මහ බුදුමෝපාවක් දේශනා කරලා තියෙන උපමාව තවත් එක තැනකදී මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. කෙනෙක් වපුරන කෙනෙක් ඉන්නවා එයාට හදිසියෙම ගිහිල්ලා නිම සකස් කරන්න පුළුවන් වුණා. මම ඒ තේරෙන විදිහට කියන්නම්කො. අපිට ඕන වෙනවා හෙට දවල් වෙනකොට බග්ගෙඩි 100ක්. දැන් බග්ගාන්නේ කොහොමද? ජීවලි. ජීවන්නේ කොහොමද? කුඹුරේ. ඒකට කුඹුරේ බරංගාවේ දැන් ගන්නවනේ සුද්ධිය. ඒකම බග්ගෙඩි 100ක් ඕන වෙලා අපි මොකද කරන්නේ? අට්ටියක් ගිහිල්ලා ඔන්න අදම කුඹියක් කරනවා. හෙට උදේට බස් දෙනවා. හරියද? ඇයි හරියන්නේ නැති උපාක? කොටන්නත් පුළුවන්. නේද? කුඹිර කඩක් කරන්නත් පුළුවන්. බෝරු දාන්නත් පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන්. ඉහින්දත් මහත්ය. උපකරණය. නාගලන්නේ කුසල සිතුවිලි. මෛත්‍රී සිතුවිලි නැවත නැවත නැවත නැවත ඇති කරගන්න කෙනෙකුට පින්නත් මේ මෛත්‍රී හැඟීම පහළ වෙනවා. චේතනාව පහළ වෙනවා.